ග්‍රාමාන්තර පැත්තෙන් මේ අපේ කරුණු දැක්වීම පස්සේ ඔහු නැවත මේ පිළිබඳ මැදිහත් වෙන්න සොයා බලන්න එකඟ වුණා. ඔහු නැවත ආගමන විගමන නිලධාරීන් එක්ක සාකච්ඡාවක් කරන්න කියලා අපිට අපිටත් අවධාරණය කර අපිත් එක්ක අපි නැවත සාකච්ඡාවක් කරන්න කියලා යෝජනා කරා. ඊට පස්සේ ඔහු මේ එතරින් පස්සේ යම් මැදිහත් වීමක් කළා. නැවත සාකච්ඡාවක් කරනවා කියන අදහස තමයි ඉදිරිපත් කරේ. කොහොම වුණත් දැන් මේක අපේ පැත්තෙන් තියෙන කාරණේ තමයි අපි දැන් මේ ප්‍රශ්නේ ගොඩක් සාකච්ඡා වෙච්ච එකක්. අපි කරුණු ඉදිරිපත් කරපු එක. අපි ලිඛිතවත් යවලා තියෙනවා අගමැතිවරයාට. ඒ නිසා මේක තව තව සාකච්ඡාවලට යන්න පුළුවන්. පුළුවන්. නමුත් සාකච්ඡා කරනට වඩා මේ ප්‍රශ්නේ අත්‍තරම දේශපාලන වශයෙන් විසඳිය යුතු ප්‍රශ්නයක්. ඉතින් ඒක විසඳන්න උත්තරයක් ඊයේ හම්බුන්නේ නැහැ. ඊයේ උත්තරයක් ලැබිච්ච නැති නිසා අපි අපේ ක්‍රියාමාර්ග ඉස්සරහට කරනවා. විශේෂයෙන්ම අපි කොහොමත් මේ අපේ ක්‍රියාමාර්ග තව තීව්‍ර කරමින් ඉස්සරහට ගන්නවා. මොකද මේක මේ ඒ කියන්නේ පැහැදිලිවම මේක ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නයක්.